තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද සති ටීවී රූපවාහිනී නාලිකාව තුළින් ඔබත් එක්ක බොහොම සුවිශේෂී වැඩසටහනක ආරම්භය සනිටුහන් කරන්නටයි සූදානම් වෙන්නේ. ඉදිරියේදී ඔබත් එක්ක ඔබට තිබෙන සුවිශේෂී ගැටලු බොහෝමයක් හඳුනාගෙන ඒ සියල්ලට ධර්මයේ තුල පිළිතුරු ලබා දීමේ අරමුණ ඇතුව තමයි අපි විශේෂ අවධානයක් යොමු කළේ භාවනාව සම්බන්ධව. ඒ වෙනුවෙන් නිර්මාණය වූ සති ටීවී රූපවාහිනී නාලිකාවේ කමඨහන වැඩසටහන සමගින් ඔබ රැඳෙන්නේ. මේ නැවුම් අත්දැකීම තුළ අපි බලාපොරොත්තු වෙනවා ඔබට භාවනාව තුළින් ඇතිවන ගැටලු निराකරණය කරන්නට. ඒ වෙනුවෙන් වැඩසටහන සඳහා වැඩසටහන පෝෂණය කරන්නට ඔබට ධාර්මික අවබෝධය වැඩි දියුණු කරන්නට අද වැඩසටහන වෙනුවෙන් වැඩමවා වදාළ ගෞරවනීය මගේ ස්වාමින් වහන්සේ නම කියන්නට අවසරයි කොත්මලේ කුමාර කශ්‍යප මගේ ගෞරවනීය ස්වාමින් වහන්සේව ගෞරව නමස්කාර පූරකව පාදාභිවන්දනයෙන් යුතුව පිළිගනු ලබනවා. අද වැඩසටහන මෙලෙස ඔබට සමීප කරනකොට ඒ සඳහා බැතිබර දායකත්වයේ පිළිබඳව බොහොම ගෞරවයෙන් මතක් කරන්නට කැමතියි. අද කමඨහන වැඩසටහන සඳහා දායකත්වය ලබා දෙන්නේ ඩීස් ගුණසේකර සමූහ ව්‍යාපාරයේ සභාපති මුදිත විජේසිංහ, රොෂානි විජේසිංහ, ශාමලී මිනෝලි විජේසිංහ දිනියන් දෙදෙනා ඇතුළුව ආයතනයේ සියලුම සේවක මඩුල්ල හා ඔවුන්ගේ පවුල්වල සියලුම දෙනාට මේ පින් අනුමෝදන් වේවා කියන පරමාර්ථය ඇතුව. ඒ වගේම අපවත් වී වදාළ නායුනේ අරිය ධම්ම හිමිපාණන් වහන්සේ එවැගේම සිරිපා වනයේ භාවනා යෝගීව වැඩවිසූ තුඩාවේ ප්‍රේමාලෝක ස්වාමින් වහන්සේද නිමලව ආරණ්‍ය සේනාධිපති වැලිමඩ ධම්මදස්සේ ලොකු ස්වාමින් වහන්සේ ඇතුළුව ආයතනයේ මිය පරලොව ගිය සියලු සේවක මහත්ම මහත්මීන් ඇතුළු අප සැවමගේ පවුල්වල අප නමින් මිය පරලොව ගිය අපගේ දෙමව්පියන් නැද හිතමිතුරන් හා පින් අවශ්‍ය සැමට මේ පින් අනුමෝදන් වේවා කියන ඒ ප්‍රාර්ථනාව ඇතුව තමයි අද කමඨහන වැඩසටහන සඳහා බැතිබර දායකත්වයේ ලබා දෙන්නේ. එහෙමනම් වැඩසටහන ආරම්භ කරන මොහොතේ මගේ ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් මම විමසන්න සූදානම් වෙන්නේ අපි මේ අද කතා කරන්න සූදානම් වෙන්නේ අද සිට භාවනාව පිළිබඳව. භාවනාව කියලා කියන්නේ මොකක්ද? අපි මේ පුංචිම තැනින් පටන් ගත්තොත් එහෙම ඇත්තටම මගේ ස්වාමීන් වහන්සේ මේ භාවනාව කියන කාරණාව අපි ටිකක් පැහැදිලි කරගත්තත්. තෙරුවන් සරණයි සියලු දෙනාටම භාවනාව කියලා කියන්නේ දිලන් අයියේ මෙතනදී මනසේ ඇති කරගනු ලබන මානසික දියුණුව කිව්වොත් මම හිතන්නේ නිවැරදියි. භාවේ තබ්බන්ති භාවනා කියලා කියන දියුණු කරන නිසා වැඩි වැඩි දියුණු කරන නිසා නැතිනම් භාවිත කරමින් දියුණු කරන නිසා භාවනා කියලා කියනවා. ඒකට සිත අපිට භාවිත කරන්නට පුළුවන්කම තියෙනවා. බුදුරජාණන් වහන්සේ එක අවස්ථාවකදී දේශනා කරනවා මහණෙනි මේ හිත දියුණු කරන්න පුළුවන්, හදන්න පුළුවන්. හදන්න පුළුවන් නිසා තමයි හිත හදන්න දියුණු කරන්න කියලා මම කියන්නේ කියලා. කියන්නේ මේ හිත අපිට පුළුවන්කම තියෙනවා අපේ ඉලක්කයකට යොමු කරනකොට ඒකට අනුරූප ලෙස අපේ සිත සකස් කරගන්නට. එතකොට අපි නිර්වාණගාමිනී ප්‍රතිපදාවක අපේ ජීවිතය හැඩගස්ස ගන්නකොට නිවන් දකින්න යනකොට අත්‍යන්තයෙන්ම තිබිය යුතු දෙයක් තමයි චිත්ත භාවනාව කියලා කියන්නේ. කියන්නේ හිත දියුණු කරනවා ඒ සඳහා. සාමාන්‍යයෙන් පුහුදුන් සිතක ස්වභාවය තමයි ගොඩාක් අරමුණු වල හිත විසිරී තියෙනවා. එතකොට වෙලාවකට ඇලෙනවා, වෙලාවකට ගැටෙනවා, තව වෙලාවකට මුලා වෙනවා. ඉතින් මේ ලෝභ දේශ මොහ වල තමයි ගොඩක් වෙලාවට මේ හිත සැරිසරන්නේ. මොහොතක් නිස්කලංකව ඉඳගෙන අපි බැලුවොත් එහෙම විනාඩි 5ක කාලය තුල අපි හිතපු දේවල් ගැන හිත මොනතරම් දුර ගිහිල්ලා තියෙනවද හිත මොනතරම් අරමුණු ප්‍රමාණයක් ග්‍රහණය කරගෙන තියෙනවද අපිට ගණනය කරන්න බැරි තරම් අපි බොහෝ සිතුවිලි ප්‍රමාණයක් අපි උපදවලා තියෙනවා ඒකට කියනවා හිතේ විසිරී තියනවා කියලා. හිත ගොඩාක් කර්මණු වල හිත විසිරිලා තියෙනවා. එතකොට විසිරුණු හිතක් ශක්තිමත් දෙයක් බවට පත් වෙන්නේ නැහැ. හිත විසිරිලා ගියාම හිත ශක්තිමත් නැහැ. ඒකට කියනවා හිත කර්මන්නේ නැහැ කියලා. එතකොට හිත කර්මන්නේ භාවයටපත් වෙන්නේ සිත ඒකාග්‍රගත කළාට පස්සේ සිත එකඟ කළාට පස්සේ යම් අරමුණක අපි සිත එකඟ කරනකොට ඒ හිත කර්මන්නේයි යම් කිසි දෙයකට දියුණු කරන්නට. ඒ කියන්නේ කර්මන්නේයි කියලා කියන්නේ දැන් අපි ඒකට තව විදිහකින් කිව්වොත් කර්මාරහ කියලා කියන. කියන්නේ කර්මයක් කරන්න යම් කිසි වැඩක් කරන්න සුදුසුයි කියන එක. එතකොට අපි සිත එකඟ කළාට පස්සේ එකඟ කරපු සිතින් අපිට පුළුවන් යථාර්ථය පිරිසිඳ දකින්න. ඇත්ත ඇති හැටියට තියෙන తত্ত্বය පිළිබඳව අපිට අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒ සඳහා තමයි භවනාව කියන දේ අපට උපකාර වෙන්නේ. කියන්නේ සරල ලෙසම කිව්වොත් නොඑක් අරමුණු වල විසිරිලා නොඑක් අරමුණු වල වේගයෙන් සැරිසරන ඇලෙන බැඳෙන මුලා වෙන ගැටෙන සිත ඇලීම් බැඳීම් ගැටීම් වලින් ඉවත් කරගෙන යම් කිසි කුසල සහගත අරමුණක පවත්වාගෙන යෑම තමයි අපි භාවනාව කියලා හඳුන්වනු ලබන්නේ. ඒකට ඒ භාවනාව කියන දේ නැතිව අපිට මේ කවදාවත් මේ ශාසනයේ ඉදිරියක් ලබන්න පුළුවන් කමක් නැත්තේ නෑ. අපිට භාවනාව කියන දේ නිසා අත්‍යන්තයෙන්ම අවශ්‍ය දෙයක් භාවනාව කියලා කියන්නේ අපේ හිත හදා ගන්නවා කියන එකමයි. බොම සුවිශේෂී පැහැදිලි කිරීමක්. මේ භාවනාව කියන කාරණාව බුදුදහම ඇතුලේ තියෙන ගැඹුරුම කාරණාව බවට පත් වෙනවා. අපි කතා කරන හැම තැනකම එක් කෙලවරකට මේ භාවනාව කියන සුවිශේෂී කාරණාවේ සම්බන්ධතාවයක් තියෙනවා. එතකොට මගේ ස්වාමීන් වහන්සේ මේ අපේ බෞද්ධයන් විදිහට බලාපොරොත්තු බවට පත්වන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන නිවන කරා යන්නට. දැන් අපි ගිහියන්ගේ පැත්තෙන් ගත්තොත් එහෙම මේ අපේ ගමනට අවශ්‍ය පසුබිම නිර්මාණය කර ගැනීමට භාවනාව අත්‍යවශ්‍යමද? ඒක කොහොමද අපේ ජීවිතයට කලපගන්නේ මගේ ස්වාමීන් වහන්සේ? ජීවිතයට දිලානේ අපි භාවනාව අත්‍යවශ්‍යමද කියන කාරණාව පිළිබඳව අහනකොට ඒකට එක එල්ලේම ඔව් කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ඒකට හේතුව තමයි අපේ සමාජයේ භාවනාව පිළිබඳව හඳුනාගත්ත සංස්කෘතියක් තියෙනවා. මම ඒකට කියන්නේ භාවනා සංස්කෘතියක් පිළිවෙලා තියෙනවා. අන්න ඒක තුළින් තමයි භාවනාව පිළිබඳව බොහෝ දෙනෙක් හඳුනාගන්නේ. නිසා භාවනාව අත්‍යවශ්‍යයි කිව් සැනින් ඔක්කොම හිතන්නේ අර ඒ ඒ අය හඳුනාගත්ත සංස්කෘතිමේ කාරණාව තමයි මේ අත්‍යවශ්‍යයි කියන්නේ කියලා. ඒ අපි තේරුම් ගන්නට ඕනේ ඇත්තටම මොකද්ද භාවනාව කියන්නේ කියන එක හරියට ඒක තේරුම් ගත්තාම තමයි හරියට උත්තරේ දෙන්න පුළුවන්කම තියෙන ඕ භාවනාව අවශ්‍යයි කියන තැනින්. ඒ කියන්නේ භාවනාව නැත්නම් අපි මුලින්ම කියවනේ මේක දියුණුවක් කරන්න පුළුවන් කමක් නැහැ. කියන්නේ භාවනාව අවශ්‍යයි. භාවනාව අවශ්‍යයි කියන එකෙන් කියන්නේ දිලන්නේ දැන් අපි කොතනකදීවත් මේ අද භාවනා සංස්කෘතියක් තුළ බිහි වෙලා තියෙන දේ අවශ්‍යයි කියන එක නෙමෙයි. කියන්නේ එක තැනකට වෙලා ඉඳගෙන ඒ අපි කරන භාවනාව කියන දේ සමහර වෙලාවට ඒ දේ පමණක් අත්‍යවශ්‍යයිමයි. ඒකෙන් විතරයි කරන්න පුළුවන්කම තියෙන්නේ. ඊට වඩා වෙන කිසිම දෙයක් නැහැ කියලා අපිට කියන්න පුළුවන් කමක් නැහැ. නමුත් භාවනාව හරියට හඳුනාගත්තොත් එහෙම යම්කිසි කුසල අරමුණක අපි සිත එකඟ කරන බවම තමයි භාවනාව කියලා කිව්වේ. ඒ කියන්නේ ඒකෙදි කියන්නේ නැහැ දැන් ඉඳගෙන අපි අනිවාර්යෙන් මේ දවස් දෙක තුනක් භාවනා කරන්න ඕනේ. දවසට පැයක් දෙකක් ඉඳගෙන මේ කරන එක තමයි භාවනාව කියන්නේ. අර ඒ දේ නෙමෙයි මේ කියන්නේ. යම්කිසි කුසල අරමුණක බාහිර අරමුණු වල සිත විසිරෙන්නට නොදී ඒකාග්‍රගත වන ලෙස සිත පිහිටුවා ගැනීමම භාවනාවක්. එතකොට අන්න එතනින් භාවනාව හඳුනගත්තට පස්සේ අපි ඉඳගෙනත් ඒක කරන්න පුළුවන්. ඇවිදින ගමනුත් කරන්න පුළුවන්කම තියෙනවා. අපි වැඩක් කරන ගමනුත් ඒක කරන්න පුළුවන්කම තියෙනවා. අපේ ජීවිතයේ සෑම අවස්ථාවකදීම අපිට අපේ හිත ඒ විදිහට භාවිත කරන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ භාවනාව කියන එක මේ ජීවිතෙන් පැනලා ගිහිල්ලා කරන දෙයක් නෙමෙයි. අපේ ජීවිතයට ප්‍රතිබද්ධ වූ දෙයක් බවට පත්වන්නට ඕනේ. අන්න එතනින් භාවනාව කියන දේ අල්ලගත්තාම අන්න ඒ භාවනාව ඕනේ. ඒ භාවනාව නැතුව අපිට පුළුවන් කමක් නැහැ මේ ශාසනය ඉදිරියට යන්න. ඒකෙන් කියන්නේ අර භාවනාව කියලා හඳුනා ගන්න තියෙන අද සමාජයේ භාවනා සංස්කෘතිය තුළ පිහිටෝගෙන තියෙන අපි සතියක් භාවනා කරනවා දවසකට පැයක් දෙකක් භාවනා කරනවා ඒක නැතුව නිවන් දකින්න බෑ කියන එකක් නෙමෙයි සිත ඒකාග්‍රගත කරමින් අර කුසල ආරමුණක පවත්වා ගැනීම නැතිව කවදාවත් එතනින් එහාට ධර්මය අවබෝධ කිරීමක් අපිට කරන්න පුළුවන් කමක් නැහැ. ඒක ඒ න්‍යායෙන් ගත්තාම භාවනාව කියන දේ අත්‍යවශ්‍යයි. බොහොම මේ සුවිශේෂී වචන කිහිපයක් ඒ කාරණා ඇතුලේ ගැඹුණ අපිට ටිකක් සමීප. මේ භාවනා සංස්කෘතිය කියන කාරණාව. විශේෂයෙන්ම අපි දකිනවා වර්තමාන වන විට මේ භාවනාව සම්බන්ධව පන්ති පැවැත්වෙනවා. එහෙම නැත්නම් මේ භාවනා ක්‍රමවේදයන් ටිකක් ප්‍රචලිත වෙලා තිබෙනවා. බොහොම ප්‍රසිද්ධ භාවනා ක්‍රම තියෙනවා. මේ හැම දෙයක් ඇතුළෙම සමහර විට ඔබ මේ භාවනාව ඇතුලේ Tamanට සුදුසු භාවනාව මොකක්ද කියලා හොයාගන්න බැරුව ටිකක් හිර වෙලා ඉන්න පුළුවන්. එහෙම නැත්නම් මම භාවනා කරනවා මට ඒ භාවනාව ගැළපෙන්නේ නැහැ. මෙහෙම හිතෙන්න පුළුවන් මගේ ස්වාමීන් වහන්සේ කෙනෙකුට. යම් පුද්ගලෙක් තමන්ට සුදුසු භාවනා ක්‍රමය කොහොමද තෝරගන්නේ? තමන්ට සුදුසු භාවනා ක්‍රමය පිළිබඳව කල්පනා කරලා බලනකොට දැන් තමන්ගේ හිතේ පවතින කෙලෙසේ හඳුනා ගැනීම කියන දේ අනිවාර්යෙන් කරන්න ඕනේ. දැන් අපි කියවන අකුසලයට ප්‍රතිවිරුද්ධ ලෙස කුසලය තුළ සිත ඒකාග්‍රගත කිරීම තමයි අපි මෙතනදී කරන්නේ. එතකොට එහෙම කරනකොට අපි ඉස්සෙල්ලම හඳුනගෙන ඉන්න බෑ අපි කවුද කියලානේ. තමන්ගේ හිතේ ඇතිවන වැඩිපුර ඇතිවන කෙලෙස්ය මොන විදිහේ දෙයක්ද? තමන්ට ඇති වෙන්නේ වැඩිපුර ලෝකයේ දේවල් පිළිබඳව ආසාව, තණ්හාව, රාගය මේ පැත්තේ දේද වැඩිපුරම තියෙන්නේ. ඒවත් නැතිනම් Tamange හිතේ තියෙන්නේ දේවල් එක්ක වැඩිපුර ගැටෙන කමද වැඩිපුර තියෙන්නේ. ඒකට ඇලීම පැත්තට වැඩිද එහෙමත් නැත්නම් ගැටීම ද්වේෂය පැත්තට වැඩිද? එහෙමත් නැතිනම් මේ දෙකම නැතුව හරියට ගොඩක් වෙලාවට Taman හරියට තීරණයක් ගන්න බැරුව Taman වැනෙනවා කියලා අපි කියන්නේ. එහෙට මෙහෙට දෙපැත්තට වැනෙනවා කියනවා දෙදාපතෝ කියලා හරියට දෙමන් හන්දියකට ගියාම මේ පාරෙන් යනවද මේ පාරෙන් යනවද කියලා කල්පනා කරනවා වගේ ජීවිතේ තීරණයක් ගන්න පුළුවන් කමක් නැතුව ඒ ඒ ඒ පැත්තට නිතරම කල්පනා කරනවා අනුන් අනුව තමයි Taman වැඩි දේවල් තීරණය කරන්නේ අන්න ඒ බඳු චරිතයක්ද Tamanට තියෙන්නේ එහෙම නැතිනම් හැම වෙලාවකදීම දෙයක් පිළිබඳව ගිහිල්ලා උනොට වඩා ඒ පිළිබඳ විතරකණුව හැසිරෙමින් යනවා මේ විදිහට Tamanගේ චරිතයේ ස්වභාවය පිළිබඳව අපි ඉස්සෙල්ලම තේරුම් ගන්නට ඕනේ ඒක කරන්න පුළුවන්කම තියෙන්නේ අපි හොඳට තමන්ගේ හිත වැඩ කරන විදිහ ගැන තේරුම් ගත්තොත්. ඒ හින්දා තමන් තමන්ට සුදුසු තමන්ට වඩාත් ගැළපෙන භාවනාවක් කරන්න කලින් තමන් තමන් පිළිබඳව ආත්ම ගවේෂණයක් කරන්නට අත්‍යවශ්‍යයි. දැන් එදා කාලෙදී නම් භාවනාව පිළිබඳව දැනගන්න එන කෙනෙකුට ගුරු ඇසුරක් ඇසුරේ යම් කාල සීමාවක් ගත කරන්න සිද්ධ වෙනවා. එතකොට එහෙම ගුරු ඇසුරක් ගුරු ඇසුරක් යටතේ ඉන්නකොට ඒ ගුරුවරයා ඒ එන ශිෂ්‍යයා පිළිබඳව පූර්ණ අධීක්ෂණයක් කරනවා. දැන් සාමින්හන්සේලාට කියලා දෙනකොට උගන්වනකොට කියන්නේ යම් වෙලාවකදී භාවනාවක් පිළිබඳව දැනගන්න ගියොත් එහෙම කොයි වෙලාවකවත් කියන්න එපා කියනවා මේ මම ආවේ භාවනාව ඉගෙන ගන්න කියලා ගියපු පමණින් මේ ගියපු ගමන් පත්කඩේ දාලා වැඳලා අනිත් අතට කියන්න එපා මේ මම ආවේ භාවනාවක් ඉගෙන ගන්න කියලා කියන්න එපා කියනවා. එතකොට වන්දනා කරලා මේ ඒ ලැබෙන කුටියක වැඩ ඉන්න කියනවා. එතකොට ගුරුවරයා කවදා හරි දවසක අහයි ඇයි ඔබ ආවේ කියලා. ඒ වෙනකන් කියන්න එපා කියන මම ආවේ මේ සඳහා කියලා. එතකොට ගුරුවරයා ඒ කාල සීමාව සමහරලාට සතියක් දෙකක් තුනක් වෙන්න පුළුවන්. ඒ කාල සීමාව ගුරුවරයා මොකද කරන්නේ මේ කෙනාගේ චරිතය පිළිබඳව ගුරුවරයා බලාගෙන ඉන්නවා. මෙයා වැඩ කරන්නේ කොහොමද? අනිත් අයත් එක්ක සම්බන්ධතාව පවත්වන්නේ කොහොමද? එතකොට මිදුලක් අතු ගෑවොත් මිදුල අතු ගන්නෙ කොහොමද? භාණ්ඩ පරිහරණයක් කරන්නේ කොහොමද? ඊට පස්සේ තමන්ගේ පිරිසුදුකම පවත්වාගෙන යන්නේ කොහොමද? මේ හැම පැත්තක් ගැනම ගුරුවරයා බොහොම ඈත තියා මේ පිළිබඳව අධීක්ෂණය කරනවා. ඒකට ගුරුවරයා හඳුනා ගන්නවා මේ කෙනාගේ පුද්ගල ස්වභාවය මොනවාද? මේ පුද්ගලයාගේ චරිත ස්වභාවය මොනවාද? මේ පුද්ගලයාගේ අඩුපාඩු මොනවාද? දියුණු ලක්ෂණ මොනවාද? මේ හැම දෙයක් පිළිබඳව ගුරුවරයා යම් තක්සේරුවකට පැමිණෙනවා. අන්න ඒ තක්සේරුවක් ඇති කරගෙන තමයි ගුරුවරයා ඊට පස්සේ මේ භික්ෂුන් වහන්සේගෙන් අහන්නේ ඔබ ආවේ ඇයි කියලා. එතකොට එහෙම ඇහුවාම තමයි කියන්න කියන්නේ ස්වාමීනි මම ආවේ කමඨහනක් ලබා ගැනීම සඳහා. එතකොට තමයි අර දැන් සම්පූර්ණම දත්ත වார்த்தාව තියෙනනේ ගුරුවරයා ළඟ. එතකොට දැන් ගුරුවරයාට හරි පහසුවෙන් කියන්න පුළුවන් ඔබ මේ භාවනාව මේ විදිහට වඩන්න කියලා. ඇයි කියන්නේ ගුරුවරයා දන්නවා මෙයාගේ චරිත ස්වභාවය මොකක්ද කියලා. දැන් ඒ චරිත ස්වභාවයට අනුරූපී භාවනාව ගුරුවරයා විසින් සම්පාදනය කරලා දෙනවා. දැන් අද භාවනා වැඩසටහනකට කොතනකට හරි අපි ගියොත් එහෙම ගියපු දවසේම අපි කරන්නේ ඉස්සෙල්ලම මොකක් හරි ගුරුවරයා දෙන භාවනාව කරන්න පටන් ගන්න එක. අන්න ඒ හේතුව නිසා අර දැන් හැමෝටම එකම දේ හරියන්නේ නැහැනේ. හැමෝටම එකම විදිහ හරියන්නේ නැහැ බුදුරජාණන් වහන්සේත් විවිධ පර්යායන් විවිධ ක්‍රම උපායන් දේශනා කළේ නිසානේ. සමහර වෙලාවට සරියුත්තරුන් වහන්සේටවත් බැරි වෙනවා තමන් වහන්සේ ළඟට ආපු ශිෂ්‍යව හරියට මේ නිවැරදි භාවනාව තමන්ගේ ශිෂ්‍යයාට කියන්න මේ ධර්ම සේනාධිපතින් වහන්සේනේ. එතකොට උන්වහන්සේ එක්කගෙන යනවා ශිෂ්‍යව බුදුරජාණන් වහන්සේ ළඟට එක්කන් ගිහිල්ලා කියනවා ස්වාමීනි මෙපමණ කලක් භාවනා කළා තාම ආලෝක සංඥා මාත්‍රයක්වත් නැහැ කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ බලනවා මේ කෙනාගේ චරිතය මොකක්ද කියලා දකිනවා රාග චරිතය. සරියුත්තරන් වහන්සේත් ඒක දැකලා තියෙනවා. සරියුත්තරන් වහන්සේ අසුබ භාවනාව දීලා තියෙනවා. දැන් වාගතන වහන්සේත් දකිනවා මෙයා රාග චරිතයක්. හැබැයි මෙයාගේ පෙර බලනකොට මෙයා ආත්ම ගානක් ස්වර්ණකාර කුලේ ඉපදිලා රන් රන් ආශ්‍රිත නිෂ්පාදනයේ වැඩ කරලා තියෙනවා. ඒ නිසා මෙයා ඉන්නේ හරියට මේ හැම වෙලාවකදීම සුබ සංඥාවේ. හැම වෙලාවකදීම සුබ සංඥාවෙන් දැන් රත්තරන් ආභරණයක් අරගෙන ඒක කොහොමද ලස්සනට උපදමන්නේ කොහොමද හැඩ කරන්නේ කොහොම හැඩ කරලා කොහොම ශරීරයක පැලඳුවොත් ඒක ලස්සනට පේන්නේ. ඉතින් ඒක තමයි යාගේ ශාස්ත්‍රය. ඉතින් ඒ ශාස්ත්‍රයේ නියලිලා ආත්ම 500ක් එක දිගට. එතකොට එයාගේ හිත නිරන්තරයෙන්ම පුරුදු වෙලා තියෙනවා අර සුබ අනුව දකින්න. එතකොට භාග්‍යතුන් දැක්ක මෙයාට එකපාරම අසුබ භාවනාව කිව්වට හිත සැසඳෙන්නේ නැහැ ඒකත් එක්ක ගැටෙනවා. සාමාන්‍යයෙන් රාග චරිතයකට දෙන්නේ අසුභ භවනාව තමයි. හැබැයි බුදුරජාණන් වහන්සේ එතනදී අනුගමනය කරපු ක්‍රියාපලියත තමයි රත්තරන් නෙළුම් මලක් මවල මේ තියා බලන් ඉන්න කියලා දේශනා කරපුවේ. ඊට පස්සේ ක්‍රමානුරූපීව නෙළුම් මල ක්ෂය වී යන බව වාග්යතනාසේ පෙනෙන්න සැලැස්සුවා. එතකොට දැන් අර සුබ සංඥාවෙන් ඊටාම වැඩ දාපු අර නෙළුම් මල දිහා බලාගෙන ඉඳලා ඒක ක්ෂය වෙන බව තේරුම් ගත්තාම ඒකත් එක්ක අර ධර්මකාරණා ටික ඒ ඉඩින් ඉඩ උපයෝගී කරගෙන මනසට අවශෝෂණය කරගන්නට උන්වහන්සේ සමර්ථ වුණා. දැන් බලන්න භාවනාව කියන දේ තෝරා ගැනීමේදී මොනතරම් සෙවුම් පැතිකඩවල් තියනවද මේ මනස හැසිරෙන ක්‍රමවේදයත් එක්ක අපිට තේරුම් ගන්න. එතකොට දැන් අර ගුරුවරයෙකුට එයාගේ චරිත ස්වභාවය පිළිබඳව දැකලා ඒ පිළිබඳව යම් නිගමනයකට දුරතියා බැස ගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ඒක 100%ක්ම සම්පූර්ණ වෙන්න පුළුවන් කමක් නැති වෙන්නත් පුළුවන්. එතකොට තමන්ගේ හිතේ වැඩ කරන විදිය ගැන හොඳටම දන්නේ තමන්නේ. එතකොට තමන්ටත් යම් කිසි විදිහකින් විනිශ්චය කරගන්න පුළුවන්කම තියෙනවා තමන් මොන විදිහේ මොන විදිහේ භාවනාවක්ද තමන් තෝරාගත යුත්තේ කියන එක පිළිබඳව. මොකද දැන් අද වෙනදා තරම් අර ඒ කාලේ ලැබුණු ඉඩ කඩ අද ගොඩක් වෙලාවට සැලසෙනවා අඩුයි අද තියෙන මේ සමාජාත්තික වටපිටාවත් එක්ක එහෙම ගිහිල්ලා භාවනාවක් සුදුසු භාවනාවක් ගුරු ඇසුරක ඉඳලා සම්පූර්ණම කමඨහන මුල ඉඳලා අග දක්වාම ඉගෙනගෙන එන්න එහෙම ගිහි පිරිසට සැලසෙන අවස්ථාව අඩුයිනේ. එඳ ඒ අය ඉලක්කගත කරගෙන අපි කතා කළොත් එහෙම මේ වැඩසටහනේ භාවනාව පිළිබඳව කතා කරන්නට තියෙන්නේ ඒ අයට ඒ අයගේ හිතේ වැඩ කරන ස්වභාවය පිළිබඳව ඉස්සෙල්ලා ස්වයං අවබෝධයක් ලබා ගන්න. කියන්නේ ඔබේ ජීවිතය කොහොමද මේ ගත වෙන්නේ කියන එකත් එක්ක ඒ කාල පරාසයන් තුල වැඩිපුරම සිතේ ඇතිවෙන සිතුවිලි ප්‍රමාණය මොනවාද? දැන් කාගෙත් හිතක සාමාන්‍යයෙන් රාගයත් ඇති වෙනවා, ද්වේෂයත් ඇති වෙනවා, මෝහයත් ඇති වෙනවා තමයි. ඒක ඒක සාමාන්‍යයෙන් කාගෙත් හිතක ඔය ධර්ම තුනම ප්‍රකටව ඇති වෙනවා. ඒ හින්දා සමහර කෙනෙකුට හිතා ගන්න අමාරු වෙනවා මොකද්ද මම මෙතනදී මේ මම ඉන්න තැන මොකද්ද මගේ චරිතය ඇත්තටම මොකද්ද කියලා. එතකොට දැන් ඕකෙදී ශ්‍රද්ධාව කියන දේ කෙනෙකුගේ චරිතයක් සද්ධා චරිතයේ තියෙනවා විතක්ක චරිත තියෙනවා බුද්ධි චරිත තියෙනවා ඔය විදිහේ චරිත ටිකත් එකතු වෙනවානේ එතකොට එතකොට දැන් ඔය චරිතයන් අතර මම මොන චරිතයේද කියලා හිතාගන්න සමහර කෙනෙකුට බැරි වෙනවා ඒකින්ද දැන් කාටත් ඔය ධර්ම මිශ්‍රව තියෙනවා ඒක තමයි හිතක ස්වභාවය හිතක් කියන්නේම ඔය ඔක්කොම මිශ්‍රණයක් හැබැයි ඔය මිශ්‍රණය ඇතුලේ ටිකක් වැඩි වෙන්න පුළුවන්කම තියෙන එක දෙයක් දැන් අග්ගලාවක් ගත්තාම ඕක ඇතුලේ සමහරලාට ලුණු වැඩි වෙන්නත් පුළුවන් සමහරලාට සීනි වැඩි වෙන්නත් පුළුවන් අන්න ඒ වගේ ඔය සිතේ ඔය ඔක්කොම ඇති වෙනවා හැබැයි ඇති වෙන එක ඇතුලේ එකක් වැඩිපුර උපදින සම්භාවිතාවය වැඩි. දැන් රාග චරිතයක සාමාන්‍ය ස්වභාවය තමයි යාට රාගය ඇති වෙනවා වැඩි. රාගය කිව්වහම මේ අර මේ කාමයේ පිළිබඳවම ලිංගිකත්වයේ පිළිබඳවම යාට කැමැත්ත කියන අදහසම නෙමෙයි. ඒක පිළිබඳව මෙයාට හිතනවා නැවත නැවත මතක් වෙනවා කියන එකම නෙමෙයි. රාග චරිතයක් කියන එක එයාගේ ස්වභාවය තමයි එයා සාමාන්‍යයෙන් ලස්සන රූප පිළිබඳව එයා බොහොම අධිමුත්වව බලාගෙන ඉන්න කැමතියි. ඒ දේවල් පිළිබඳව තමයි එයාගේ මේ නිරන්තරයෙන්ම අවධානය යොමු වෙන්නේ. ඒ වගේම එයාට හැම වෙලාවකදීම ඉන්ද්‍රිය පිනවන එකට වැඩිපුර කැමති. ගැටීම කියන දේ ගොඩක් අඩුයි. ඒ වගේම ස්වභාවයෙන්ම දේවල් පිළිබඳව දැන් පුද්ගලයෙක් පිළිබඳව පැහැදෙනකොට එයා පිළිබඳව තියෙන නුගුණ නොසලකා හරිනවා සම්පූර්ණ. යම් කිසි දෙයක් පිළිබඳව බලනකොට ඒකෙන් වෙන්න පුළුවන් පාඩුව පිළිබඳව බලන්නේ නැතුව මේ හොඳ පැත්ත විතරක් දකින්න පටන් ගන්නවා. අන්න ඒ වගේ සියුම් සියුම් ගති ලක්ෂණ සියුම් ගති ස්වභාවයන් තියෙනවා. එතකොට ඒ ගති වලින් තමයි අපිට අපේ ඇත්තටම චරිතය මොකක්ද කියන එක පිළිබඳව තීරණය කරගන්න වෙන්නේ. ඒක අර නිකම්ම තීරණය කරගන්න පුළුවන් කමක් නැත්තේ. එතකොට දැන් කියන්නේ නිකම්ම මට මේ ඔක්කොම ඇති වෙනවනේ මට මේ ඔක්කොම එක විදිහටම තියෙනවනේ කියන එක නෙමෙයි. ඒකයි මම කිව්ව හොඳ අවධානයකින් තමන්ගේ හිත දිහා බලාගෙන ඉන්න. තමන්ගේ හිත හැම වෙලාවකදීම තමන් ඇසුරු කරන දේවල් වල හොඳ පැත්ත විතරක් පෙන්වලා දෙනවද? තමන්ගේ හිත හැම වෙලාවකදීම ඉල්ලන්නේ හොඳ මේ ලස්සනට පිළිවෙලට මේ දේ ගානට තියෙන්න ඕනේ කියලාද? සාමාන්‍යයෙන් එක එක චරිත ස්වභාව අපිට තේරුම් ගන්න ගියාම අපිට ඒක ඒ චරිත වැඩ කටයුතු කරන විදිය, හිතන විදිය, වටපිටාව පවත්වා ගන්නා විදිය. ඊට පස්සේ යාගේ හිතේ සාමාන්‍යයෙන් අනික් එකකට පරිබාහිරව තියෙන කෙලෙස් ධර්ම. මේ වගේ ගොඩක් පැති වලින් ඒ චරිතය විනිශ්චය කරගන්න පුළුවන්කම තියෙනවා. දැන් අපි ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් වැඩක් කරනකොට රාග චරිතයගේ ස්වභාවය තමයි යා හරි පිළිවෙලට ලස්සනට ඒ වැඩේ කරනවා. දැන් අපි හිතමුකෝ මිදුලක් අතු ගන්නවා කියලා. මිදුල අතු ගන්නකොට අර ලස්සනට ඉරි ටික ගන්නට තියෙන විදිහට එයා ඒ වැඩේ කරනවා. එතකොට අර එයාගේ චරිත ස්වභාවයෙන් එයා ඒක බලාපොරොත්තු වෙන එක ඒ පිළිවෙල එයා නිරන්තරයෙන්ම බලාපොරොත්තු වෙනවා. දැන් මේකෙන් කියන්නේ මේ පිළිවෙලට ඉන්න ඔක්කොම රාග චරිතය කියලා නෙමෙයි. එහෙම ගන්න එපා. හැබැයි අර එයාගේ චරිත ස්වභාවය තමයි ඒක නිරන්තරයෙන්ම Taman ඒ දෙත් එක්ක සැසඳෙනවා. අපි හිතමු නිදා ගන්න ගියා එතකොට නිදාගන්න ගියාමත් එයා ගානට ඒක පිළිවෙලට හදලා බොහොම පිළිවෙලට ඉරියව් ඇතුව එයා නිදා ගන්නවා. කතා කළොත් එහෙම එකපාර එකපාර නැගිටලා මේ ඇහැරලා පොඩ්ඩක් අර පැකිලීමෙන් යුක්තව කතා කරනවා. එතකොට ඔය වගේ දැන් එක එක ගති වලින් තමයි අපිට හරියට චරිතය කියන දේ විනිශ්චය කරගන්න තියෙන තමන්ට තමන් කවුද කියන එක පිළිබඳව ඉස්සෙල්ලා හඳුනා ගන්නට සිද්ධ වෙන්නේ. එතකොට අර ඒ වගේ ලක්ෂණයන් තුලින් එතකොට දැන් එයාගේ සාමාන්‍ය රාග චරිතයගේ ස්වභාවය එයා මහේච්ඡයි ගොඩක් දේවල් වලට එයාට කැමැත්ත ලෝකේ තියෙන දේවල් වලට ලස්සන ලස්සන දකින දකින දේවල් තමන්ගේ ළඟට ගන්න හිතෙනවා. ඒ වගේම තමන් දෙයක් පිළිබඳව තමන්ගේ හිතේ කැමැත්තක් ඇති වුනහම ඒ කැමැත්ත ඇති වුන දේ අඩුපාඩුවක් කෙනෙක් පෙන්වා දෙනවට කැමති නෑ. ඒ අඩුපාඩුව දකින්න හිතන්නවත් කැමති නෑ. අර හොඳ පැත්ත විතරක්ම හිතනවා. සමහරලාට පුද්ගලයෙක් පිළිබඳව තමයි කැමැත්තෙන් ඉන්නේ. ඒ පුද්ගලයාගේ කොතෙක් දුර්ගුණ තිබ්බත් ඒ දුර්ගුණ වහලා අර තමන්ගේ කැමැත්තට ඉදිරි ඉදිරිපත් වෙන්න ඉඩ සලසනවා. ඒක තමයි යගේ හිතේ ස්වභාවය. එතකොට මේ වගේ ගති ලක්ෂණ බොහොම බහුලව තියෙන්නේ. ඒ රාග චරිතයේ රාග චරිත පුද්ගලයෙකුගේ තියෙන ස්වභාවය. එතකොට ඒ තමන්ට හැම වෙලාවකදීම අර ලිංගිකත්වයේ පිළිබඳව විතරක් නොවෙන්න පුළුවන්. එයාට ලෝකේ තියෙන දේවල් මහේච්චයි හැම වෙලාවෙම ගොඩක් දේවල් වලට කැමති. ඒ දේවල් වල හොඳ විතරයි දකින්නේ. ඒ දේවල් බොහොම ලං කරලා තියාගන්න කැමති. ඒ දේවල් ඈත් වෙලා යනවට බොහොම තදින් අකමැති. ඉන්න සාමාන්‍ය චරිතයකක් තියෙන ගති හැබැයි ඕනවට වඩා ඒක මෙයා තුළ विद्यमान වෙනවා. තමන්ගේ ජීවිතය යන්නේ බඳු ගති ලක්ෂණ වඩාත්ම පේනවා නම් තමන්ටම තීරණය කරගන්න පුළුවන් දැන් තමන්ගේ චරිතය මොකක්ද කියලා. ඒ වගේම තමයි ද්වේෂ චරිතය ඒකට ප්‍රතිවිරුද්ධයි. දැන් සාමාන්‍යයෙන් එහා මිදුලක් අතු ගන්න ගත්තොත් එහෙම එහෙම මෙහෙන් කොළ ටික යන්න ගහලා දානවා වැලි ටිකත් එක්කම නැතිලා යන. එක් එක්වන්ට. ඇවිදගෙන ගියොත් එහෙම දැන් රාග චරිතය බොහොම සුමටව අඩි තියලා එයා ඇවිදගෙන යනවා. එයාගේ සම්පූර්ණ එයාගේ මේ කකුල ස්පර්ශ වෙන විදිහක් තියෙනවා. ඒ වගේම මේ ද්වේෂ චරිතයක ඇවිදගෙන යන නරක ඇඟිලි ටිකේ කකුලේ ඇඟිලි ටිකෙන් වැලි පසුපසට ගහනවා. එතකොට ඒ වගේ පොඩි තැන්වල ඉඳලා ඒ චරිත ස්වභාවය ස්මත් වෙනවා. දැන් මේව ඇවිල්ලා භාවනාව පිළිබඳව ඒ ඒ ආචාර්ය සම්ප්‍රදායන් තුළින් ඒ ඒ ආචාර්යවරු විසින් සලකා බලපු කාරණා බොහෝ විට ඒ කාරණා වැරදි නැහැ. ඒ කාරණා තුළ බොහෝ සත්‍යතාවයන් තියෙනවා. එතකොට මේ හැමෝටම මේව සාධාරණයි කියලා 100%ක්ම කියන්න පුළුවන් කමකුත් නැහැ වෙනස් වෙන තැනුත් තියෙනවා. ඒකට ද්වේෂ චරිතය හැම වෙලාවකදීම හොඳ කියන පුද්ගලයෙක්ගේ උනත් දකින්නේ මේ දුර්ගුණයක් තමයි දකින්නේ. දැන් අපේ සමාජය ඕන තරම් එහෙම චරිත දකින්න පුළුවන් නේ. සමහරවිට මේ ඊටාම හොඳ දෙයක්. ඒකෙත් අර ද්වේෂ චරිතයගේ ස්වභාවය තමයි ගැටෙන තැන තමයි ටක් ගාලා අල්ලගන්නේ. ඊට පස්සේ යා නිදා ගන්න ගියත් එහෙම පිළිවෙලක් වැලිල්ලක් නැහැ. එහෙම මෙහෙන් අවුල් කරලා දාගෙන එහෙම මේ නිදා ගන්නවා. නැගිට කතා කළත් එකපාර තරහ ගිහිල්ලා වගේ නැගිටලා තමයි උත්තර දෙන්නේ. ඒකට ඒ වගේ චරිත ස්වභාවයන් එයාගේ विद्यमान වෙනවා. එතකොට එයාගේ සාමාන්‍යයෙන් එයා පිරිවරාගෙන ඉන්න කෙලස් එයාගේ හිත පිරිවරාගෙන ඉන්න දේවල් පිළිබඳව බැලුවොත් එහෙම එයා ගොඩක් වෙලාවට වෛරය හිතේ තියාගෙන ඉන්නවා. දේවල් ලේසියෙන් අතහරින්නේ නැහැ. කවුරු හරි දොස් කිව්වොත් කවුරු හරි Tamanට නරකක් කළොත් ඒ කෙනා පිළිබඳව හිතේ නැවත නැවත තරහ තියෙනවා. දකින දකින වෙලාවට ගැටෙනවා. දැන් Tamanට වරදක් කරපු කෙනෙක් ගැන Tamanට නැවත නැවත ඒකම හිතට එනවා නම් ඒ කෙනා දකින්න ඊළඟ වෙලාවේදී Tamanට hina වෙලා අපහු කතා කරන්න බෑ නම් එතකොට Tamanගේ චරිත ස්වභාවය තමයි මේ ප්‍රකට කරලා දෙන්නේ. එතකොට ඒක අපිට තේරුම් ගන්න පුළුවන් මේ හිත මේ චරිතයේ ද්වේෂ චරිතයක් කියලා. ඒ වගේම මෝහ චරිතයත් ඒ වගේම. එයාගේ ස්වභාවය තමයි එයා ගොඩක් වෙලාවට අවුල්. ඒ කියන්නේ එක එක ස්ථාවරයක නැහැ. එතකොට එයා සාමාන්‍යයෙන් අතු ගාගෙන යන්න ගියත් එයා මේ පිළිවෙලක් නැහැ. අර එහෙන් මෙහෙන් අර එහෙන් මෙහෙන් ඒ තියෙන ටික මේවා කරනවා. ඊට පස්සේ කැම ටිකක් කන්න ගියත් ඒකෙත් පිළිවෙලක් නැහැ. අර එහෙන් මෙහෙන් ඒ ටික ඔක්කොම අරගෙන මේවා කරනවා. නිදා ගන්න ගියත් ඒකේ කිසිම පිළිවෙලක් ඇත්තේ නැහැ එතන. ඊට පස්සේ සමහර වෙලාවට මොනවා හරි ස්ථාවරයක් පිළිබඳව මතයක් පිළිබඳව එයාගේ අදහස ඇහුවාම එයාට එක අදහසක ලේසියෙන් පිහිටලා ඉන්න පුළුවන් කමක් නැහැ. දැන් මිනිස්සු කවුරු හරි බයිනවා දැක්කොත් වැඩිපුර මිනිස්සු බනින්නේ මොකටද? එයත් ඒකට බනිනවා. එයා දන්නේ නැහැ ඇයි මොකද්ද සිද්ධිය කියලාවත් දන්නේ නැහැ. එයත් ඒකට බනිනවා. මිනිස්සු ගොඩක් හොඳ කියනවා වෙනුනොත් එහෙම එයත් ඒකට හොඳ කියනවා. ඒ ඒ මෝහ චරිතයේ තියෙන ස්වභාවය දැන් සමහරලාට කෙනෙක් හිතන්නේ මෙයා මෝහ චරිතයක් කියලා. මොකද සමහරලාට සමාජයේ දැනුගත් කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි චරිතය මෝහ චරිතයක්. මෙතනදි මේ උගත්කම බුද්ධිමත්කම කියන එක මත නෙමෙයි මේ චරිතය කියන දේ මැනලා තියෙන්නේ. එතකොට මේ එක එක චරිතවල තියෙන ස්වභාව, එක එක චරිතවල තියෙන ගති ලක්ෂණ, ශ්‍රද්ධා චරිතයගේ තියෙන එකට අනන්නේ. ඒක අර රාග චරිතයත් එක්ක බොහොම කිට්ටුව යනවා ශ්‍රද්ධා චරිතයගේ ගති ටික. ඒ වගේම බුද්ධි චරිත, විතර්ක චරිතත් ඒ විදිහටම ද්වේෂ චරිතයන් හා මේ වෙනමම කිට්ටුව යන ගති ලක්ෂණ තියෙනවා. එතකොට තමන්ගේ චරිතය පිළිබඳව හරියට තමන් විශ්ලේෂණය කරගන්න ඕනේ තමන්ගේ හිතේ වැඩිපුරම වැඩ කරන කෙලෙස් ධර්ම මොනවද? කොටින්ම කියනවා නම් තමන්ගේ චරිතය මොකන්ද කියලා හොයන්න මහන්සි වෙන්න ඕනම නැහැ. මං මෙහෙම කියන්නම්කෝ. තමන් මහන්සි වෙනකොට තමන්ගේ හිත වැඩිපුරම කරන්නේ ලෝකේ ඇලෙන පැත්තට බරවද, ගැටෙන පැත්තට බරවද කියලා තීරණය කරන්නකෝ. එහෙම නැතිනම් හරියට තීරණයක් ගන්න බැරි ස්ථාවරයක දින්නේ. ඔය තුන හරියට තීරණය කරගන්න පුළුවන් තුනෙන් කෝකද කියලා ඒක ප්‍රමාණවත්. එතකොට ඒක කරන්න බෑ. දවසේ ඇති වෙන සිතුවිලි ප්‍රමාණය Tamanට බෑනම් හරියට ගණනය කරගන්න. කවුන්ට් කරගන්න පුළුවන් නම් අපිට දවසේ වැඩිපුර හරි රාගයේ පැත්තට බරව මම ගොඩක් හිතලා තියෙනවා. ද්වේෂයේ පැත්ත මම ගැටීම අඩුවෙන් තමයි අරගෙන තියෙන්නේ. දවස් දෙක තුනක් කරලා බලන්න Tamanට තේරුම් ගන්න පුළුවන් වැඩිපුර Taman කරලා තියෙන කෝකද කියලා. එතකොට අන්න Tamanට නිකම්ම Tamanගේ චරිත ස්වභාවය ඉස්මතු කරගන්න පුළුවන්. අන්න එතකොට තමයි යාට පුළුවන්කම තියෙන්නේ දැන් මම ඊළඟට භාවනාව කිරීම සඳහා මම මොන භාවනාවද තෝරගන්නේ කියලා. රාගය නම් තමන්ගේ චරිතය ඒකට ප්‍රතිවිරුද්ධ භාවනාවක් ඕනේ තෝරගන්න. රාගයට ප්‍රතිවිරුද්ධ රාගය කියන්නේ ඇලීම ඇලීමට ප්‍රතිවිරුද්ධ භාවනාවක් තමයි තෝරගන්න ඕනේ. තමන්ගේ හිත ද්වේෂය නම් තියෙන්නේ ද්වේෂයට ප්‍රතිවිරුද්ධ කියන කරුණාව, මෛත්‍රිය වගේ දේවල් මූලික වෙන භාවනාවක් තමයි එයා තෝරගන්න ඕනේ. මෝහය නම් ප්‍රතිවිරුද්ධ එයා මෝහය දුරු වෙන විදිහට ධර්ම මානසිකාරයන් පැවැත්වීම ආදී දේ සහ සිහිය පැවැත්වීම ආදී දේවල් තමයි එයාගේ භාවනාව සඳහා ප්‍රධාන වශයෙන් පාදක කරගන්න අවශ්‍ය වෙන්නේ. ඒකට ඒ ඒ චරිතයට ගැළපෙන විදිහට භාවනාව ඊට අනුරූපීව සකස් කරගන්න පුළුවන්. ඒකේ පළවෙනි පියවර තමයි අර තමන්ගේ චරිතය හඳුනා ගැනීම. බොහොම මේ පුළුල් විග්‍රහයක් බොහොම ගැඹුරු ලෙසින් සිද්ධ කරේ මේ භාවනාව අපි කොහොමද තෝරගන්නේ කියන කාරණාව. විශේෂයෙන්ම දැන් මේ කාරණාව ඇතුලේ මම පිළිබඳව එහෙම නැත්නම් මේ අපිව බලාගෙන ඉන්න ඔබට ඔබ ගැන තීරණයක් ගන්න පුළුවන්කම තිබෙනවා. ඒ වගේම මේ සමාජයේ ඔබට මුණ ගැහෙන පිරිස සම්බන්ධව ඔබට දැනෙන්න තේරෙන්න පුළුවන් මේ ආයා මේ මෝහේ පිරිච්ච චරිතයක්. එහෙම නැත්නම් එයා ද්වේෂයෙන් ඉන්න කෙනෙක්. එහෙම නැත්නම් එයා ටිකක් රාගයේ වැඩි කෙනෙක්. මෙන්න මේ දේවල් පිළිබඳව මේ අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ පැහැදිලි කරපු කාරණා ඇතුළේ ඔබට සරලව සමාජ ජීවිතේ ජීවත් වෙනකොට තේරුම් ගන්න පුළුවන්. පළමුව ඔබව තේරුම් ගන්න. ඊට පස්සේ සමාජයේ ජීවත් වෙන අනිත් අය ගැන ටිකක් තේරුම් ගන්න හරි පහසු ක්‍රමවේදයක් මගේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ පැහැදිලි කරේ. ඒ කාරණාවත් එක්කම මේ මම දැනගන්න කැමතියි මගේ ස්වාමීන් වහන්සේ මේ දැන් භාවනාව කියන කාරණාවට දැන් වහන්සේ කියපු කාරණාත් එක මේ ගුරුවරයෙකුගේ ආభాෂය. එහෙම නැත්නම් අපිට වර්තමානයේ නම් ගිහියෙකුට මම හිතන්නේ මේ තියෙන කාල රාමුවත් එක්ක මේ ආර්ථික ප්‍රශ්නත් එක්ක වැඩි කාලයක් තැනක රැඳෙන්න වෙලාවක් නැහැ. ප්‍රශ්න හැබැයි භාවනා කරන්නත් ඕනේ. එතකොට කොහොමද මගේ මම ගුරුවරයෙක් තෝරගන්නේ? ගුරුවරයෙක් නැතුව භාවනා කරන්න පුළුවන්ද? එහෙම නැත්නම් අනිවාර්යයෙන්ම ගුරුවරයෙක් අවශ්‍ය වෙනවද මගේ ස්වාමීන් වහන්සේ භාවනාව වඩන්නට? ඔව් ඇත්තටම ඒක බොහොම මේ වැදගත් ප්‍රශ්නයක් කියලා නේද? දැන් මොකද මේ භාවනාව කියන දේ තාම වැදගත් දෙයක් සහ හරිම සූක්ෂම දෙයක්. දැන් අපිට භාවනාව කියන්නේ අපි හිතත් එක්ක කරන දෙයක් නෙමෙයි. භෞතිකව කය නම් මොකක් හරි වුණොත් එහෙම මේ කැඩුම් බිඳුම් කරලා වෙදමාත් එක්ක අඟට ගිහිල්ලා හරි <laughs> පේන දෙයක් නිසා මොනවා හරි දෙයක් කරගන්න පුළුවන්. හැබැයි හිත එහෙම දෙයක් නෙමෙයි. ඉතින් ඒ හින්දා හරි පරිසම් වෙන්න ඕනේ තැනක්. වැරදි විදිහට ඒ දේ කළොත් අපි යන්නේ වැරදි තැනකට. හරි විදිහට කළොත් අපි හරි තැනට යනවා. අන්න ඒ හින්දා අපි හරි තැනක් තෝරගන්න අවශ්‍යයි. එතකොට මොකද නැති වුණොත් එහෙම ඇති වෙන ප්‍රශ්නවලට උත්තර හොයන්නත් ආයේ නැති වෙනවා. දැන් හිතන්නකෝ මේ දැන් කෙනෙක් භාවනා කරනකොට එයාගේ හිත සමාධිගත වෙලා එකඟ වුණාම එයා හිතන දේවල් එයාට මැවිලා පේන්න පටන් ගන්නවා සමහර අවස්ථාවලට. එතකොට එයා හිතන දේවල් දැන් දිලන්නයි දැන් මේ සාකච්ඡාව අපි කරගෙන යනකොට දිලන්නයිට මම මෙතන මේ මේ කතා කරනවා වගේ අයත් එක්ක ඒ භාවනාව කරන කෙනෙකුට එයාට පේනවා දැන් එයා ඉදිරිපිට අනිත් අය කතා කරන දේවල් සමහරලාට පේනවා. හැබැයි පේන්නේ එයා හිතන දේ. එයාගේ හිතේ දැන් අපි හීන දකින්නේ. ඒ විදිහටම එයාට ඒක හීනේ ඇතුළේ ඉන්නකන් හීනේ ඇත්තනේ. ඒ වගේ එයාට මේ ප්‍රකෘති ලෝකේ ඇහැරිලා ඉන්නවා කියන මට්ටමේදීත් එයාගේ මනෝවිතරක එයාට මැවිලා පේනවා. සමහර වෙලාවට සමහර අය දෙවිවරුත් එක්ක කතා කරනවා, සමහර අය බ්‍රහ්මයන්ගෙන් බණ අහනවා, විවිධ දේවල් සමහර අය බුදුරජාණන් වහන්සේත් එක්ක සාකච්ඡා කරනවා. බාධාකට අවසරයි සමායන් වගේ සොන්නස් මේ මෙන්න මේ කාරණාව හරි වැදගත් තැනකට ඔබ වහන්සේ මේ මේ සාකච්ඡාව අරගෙන එන්නේ. දැන් කෙනෙකුට කියන්න පුළුවන් මේ මම භාවනා කරලා මට පුළුවන්කම තිබෙනවා මේ දෙවියොත් එක්ක කතා කරන්න. එහෙම නැත්නම් යම් තැනක සිද්ධ වෙන දේක් මට කියන්න පුළුවන්. සමහර එහෙම ව්‍යාපාරත් තියෙනවා. මම හිතනවා මේක මේ ඇත්තද? එහෙම නැත්නම් මේක මුලාවක්ද? ඇත්තටම ඒක බොහොම භයානක තත්ත්වයක් මේ මානසික මුලාවක්. ඒක තමන් තමන් මේ තමන් මවාගත්ත දෙයක් තමන්ට ඇත්ත විදිහටම පේනවා. ඉතින් අවාසනාවකට කාරණාව කියන්නේ මේ අද අපේ සමාජයේ තියෙන තත්ත්වයත් එක්ක මානසික රෝගීන්ට බොහොම මල් තියලා වඳින තත්ත්වයන සමහර වෙලාවට දකින්න තියෙන. ඉතින් ඒක හරි සෝචනීය තත්ත්වයක්. ඇත්තටම දැන් ඒකෙන් සිද්ධ වෙන්නේ ගොඩක් වෙලාවට එකඟ වුණාට පස්සේ හිත දැන් නින්ද කියන මට්ටමේදී පංචායතනය අක්‍රිය වෙලා ක්‍රියාත්මක නැති වෙලාවක Tamanට මේ ඒ හිතේ පවතින මන ආයතනය මුල් කරගත්තේ හිතන දේ මැවිලා පෙනීමක් පෙනීමක් තමයි සිද්ධ වෙන්නේ. එතකොට ඒ ඒක ඇතුලේ ඉන්නකන් එයාට ඒක ඇත්ත වගේම ප්‍රකට වෙනවා. මෙතනදි වෙන්නේ තේ දෙයම තමයි. මේ හැරලා හිටියත් එයාට එයා හිතන දේ පේනවා. එයා හිතනවා එයා දෙවියෙක් එක්ක කතා කරනවා කියලා. මේකේ තියෙන භයානක දේ තමයි දැනේ එයා හිතන ශබ්ද පවා සමහර වෙලාවට එයාට ඇහෙන්න පටන් ගන්නවා. කියන්නේ අර මේ මානසික රෝගයක් තියෙනවා ප්‍රිසොෆේනියා කියලා. මේ මානසික රෝගයේ ස්වභාවය තමයි එයාට ශබ්ද, ඒ කියන්නේ ඇවිල්ලා එයාට කතා කරනවා සමහරව ඇවිල්ලා එයාට කතා කරනවා. එතකොට එයා හිතනවා මේ දෙවිවරු ඇවිල්ලා එයාට කතා කරනවා වගේ ඒ හඬවල් අඳුන ගන්නවා. සමහරවල්ලාට අර දුර ඉන්න තමන්ගේ අය තමන්ට කතා කරනවා කියලා තමන් හිතනවා, කල්පනා කරනවා. මේක මේ ඇත්තටම මානසික රෝගී තත්ත්වයක්. අන්න ඒ ඒ දෙයම සමහර අය භාවනාවෙන් ඇති කරගන්නවා. භාවනාවෙන් ඇති කරගන්නවා කියලා කියන්නේ එයාට හිතෙනවා ඇත්තටම මේ එහෙම දේවල් එයාට දෙවිවරු ඇවිල්ලා මේ කතා කරනවා කියලා. එතකොට සමහරුන්ට හොඳ දේවල් කියනවා සමහරුන්ට නරක දේවල් කියනවා. ඒ වගේම ඔකේ තියෙන භයානකම தත්ත්වය තමයි <laughs> දිලා නැහැ. දැන් සමහරුන්ට ඇවිල්ලා මට එහෙම චරිත හම්බෙලා තියෙනවා. සමහරුන්ට ඇවිල්ලා මේ සමහර අය ගැන කියනවා. දැන් හිතන්නකෝ මට ඇවිල්ලා කෙනෙක් කියනවා මට ඇවිල්ලා හඬක්. මේ හඬ කියන එකෙන් මේ නිකම්ම හිතේ විතර්කයක් කියලා හිතන්න එපා. මේ මං කතා කරන දේ අයියා අහගෙන ඉන්නවා වගේම ඒ කතා කරන දේ මගේ මට ඇහෙනවා. ඒ මට්ටමින් තමයි ඒවා දෙන්නේ. එතකොට මට ඇවිල්ලා කියනවා මේ ඩිලාන් අය කියන්නේ මෙහෙම කෙනෙක් මෙහෙම මෙහෙම හොරකම් කරලා තියෙනවා කියලා කියනවා. එතකොට දැන් මෙයාගේ පිළිගැනීම මොකද්ද? එයාගේ පිළිගැනීම සම්පූර්ණම ඩිලාන් අය කියන්නේ මෙහෙම කෙනෙක්. ඒ ඒ තරම් මේක භයානක තැනකට යන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඒක එයාව මේ තව අදහන පිරිසකුත් බිහි වුණාට පස්සේ ඒක තවත් භයානක තැනකට පත් වෙනවා ඒ මනෝ විකාර ඊට පස්සේ සමාජගත වෙනවා මේ ඇත්ත දේවල් හැටියට. ඒ කියන්නේ සමහරු බුදු වෙලා කියලා ගිහි අය හිටියා සමහර පැවිද්දෝ ඉන්නවා ඒ විදිහට. ඉතින් විවිධ චරිත සමාජය තුළ බිහි වෙනවා. එතකොට ඒකට හේතුව තමයි අර භාවනාව කියන දේ වැරදි විදිහට භාවිත කරලා වැරදි විදිහට යොදාගෙන ඒ යොදාගත් දේෙන් ඇතිවුණු ප්‍රතිඵලයක් ප්‍රතිවිපාකයක් ඒ නිසා මේ නිකම්ම ආවට ගියාට මේ භාවනාව කියන දේ කළ යුත්තක් නෙමෙයි. ඒකට නිවැරදි ගුරු ඇසුරක් තිබිය යුතුමයි. ඒකට ගුරුවරයෙක් කියනකොට ඒ ගුරුවරයාත් මොනවා මේ මනෝවිකාර උගන්නන දෙයක් නෙමෙයි. භාවනාව කියනකොට ඒ ඒ අය ලබාගත් භාවනා ක්‍රම සම්ප්‍රදායන් අපිට වැඩක් නැහැ අපිට පැහැදිලිවම වැඩක් තියෙන්නේ දිලානයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ක්‍රමය මොකක්ද කියලා. මොකද අපි යායුත්තේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු මගනේ අපි යන්න ඕනේ. එතකොට මේ නිවීම තියෙන්නේ මගේ ගියොත්නේ. ඒ හින්දා අපි අනුගමනය කරන්න ඕනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ ක්‍රමය. අපිට ඒ ක්‍රමය දකින්න තියෙන කොහෙද? අපිට ඒ ක්‍රමය දකින්න පුළුවන්කම තියෙන ත්‍රිපිටකය තුල. ඊට පස්සේ ත්‍රිපිටකය තුලින් අපිට ඒ කාරණා විමසා බලනකොට අපිට හම්බෙන අට කතා තුල තවදුරටත් මේ දේවල් විග්‍රහ වෙලා තියෙන ආකාරය. එතකොට හිත දියුණු කරපු කෙනෙක් ඒ හිත දියුණු කරපු ආකාරය පිළිබඳව අපි බලනවා නම් අපි බලන්න ඕනේ අර මොනවා හරි මෙහෙම අහවල් තැන මෙහෙම වෙනවා දැක්ක මෙහෙම වෙනවා දැක්ක කියලා ඒ අය කියන අය ගුරුවරු කරගන්න නෙමෙයි ත්‍රිපිටක ධර්මය තුල කොහොමද භාවනාව කියන දේ නිවන දක්වා පෙළ ගැස්විලා තියෙන කියන දේ තමයි බලන්න ඕනේ. එහෙනම් අපේ ගුරුවරයෙක් අපි තෝරගන්නකොට අපි තෝරගන්න අවශ්‍ය වෙන්නේ අර භාවනාවට අනුරූපීව Tamange මනස ත්‍රිපිටකයේ දැක්වෙන භාවනාවට අනුරූපීව මනස සකස් කරගත්ත කෙනෙක්. එහෙනම් අපිට එක දෙයක් පැහැදිලිව කියන්න පුළුවන් භාවනාවට අනිවාර්යෙන් ගුරු ඇසුරක් අවශ්‍යයි. ඒ ගුරු ඇසුර නැතිව භාවනා කරන්න යෑම තුළ ගොඩක් ප්‍රතිවිපාක ප්‍රතිඵලවලට මුහුණ දෙන්න පුළුවන්කම තියෙනවා. ගුරුවරයෙකුගෙන් ලබා ගන්න පුළුවන් දේ ලබාගත්තට පස්සේ හරියට ලබාගත්තොත් ඒ ලබාගත් කෙනාට ඊට පස්සේ ගුරු ඇසුරක් අවශ්‍ය නොවෙන්නත් පුළුවන්. දැන් ගුරු ඇසුරක් ගුරුවරයෙක් ඇසුරේ අපි භාවනාව පිළිබඳව දැනගන්නවා. කමඨහනක් පිළිබඳව දැනගන්නවා. කමඨහන මුල ඉඳලා අග දක්වා දැනගන්නවා. ප්‍රායෝගිකව ඒකෙදි එන ප්‍රශ්නත් දැනගන්නවා. ඒ ප්‍රශ්න මැඩගෙන යන්නේ කොහොමද කියලාත් දැනගන්නවා. දැන් ඒකේන සුදුසුයි Taman තනියම භාවනාව කරගෙන යන්න. හැබැයි කලින් කලට හරි Tamanට ඉපදුණු තත්වයන් පිළිබඳව අර ගුරුවරයෙක් එක්ක සාකච්ඡා කිරීම කියන දේ ඊටාම වැදගත් වෙනවා. ඒක දුර භාවනාව තුළ Tamanට ලැබෙන අත්දැකීම ඇතුලේ බොහොම ගැඹුරට ගිහිල්ලා ඒක ඇතුලේ කිමිදිලා ගොඩක් කල් ඉන්න කලින් ඒ தત્ත්වය පිළිබඳව ගුරුවරයෙක් එක්ක සාකච්ඡා කරන එක ඊටාම වැදගත් දෙයක් භාවනාවේදී මොකද Taman වැරද්ද තුළ ස්ථාවර වෙන්න තියෙන ඉඩකඩ ඒ තුලින් අඩු කරගන්න පුළුවන්. වැරද්ද ඇතුලේ ස්ථාවර වුණොත් එහෙම ලේසි නෑ ඔක ගලවනවා කියන එක. මොකද මේ සමහරු ඉන්නවා මොන විදිහට කිව්වත් ඒක නැවත පිළිගන්න සූදානම් නැහැ. ගුරුවරයා කිව්වත් පිළිගන්න සූදානම් නැහැ. ඒකට හේතුව දැන් දිලන්නේ අත්දැකීම Tamange වුණාම දැන් මේ පේන දේ මේ සාකච්ඡාව උනේ නැහැ. ඒක ඔයා හිතින් හදාගත්ත දෙයක් කිව්වොත් කවදාවත් ඒක පිළිගන්නේ නැහැ එතකොට ඒ විදිහටම Taman ලබාගත්ත ඇත්ත අත්දැකීමක් කියලා හිතාගෙන ඉන්න දෙයක් නෑ ඒක වැරදි ඒක එහෙම නෙමෙයි කියලා කිව්වොත් ඕක ඔබ මනසින් හදාගත්ත දෙයක් කියලා කිව්වොත් පිළිගන්න ලැස්ති නැහැ කෙනා. ඒක පිළිගන්න නම් එයා ගුරුවරයා පිළිබඳව අධිකතර විශ්වාසයක් තියෙන්න ඕනේ. එයා ගුරුවරයා පිළිබඳව තේරුම් අරගෙන තියෙන්න ඕනේ. භාවනාවේදී ඇති වෙන தත්වයන් පිළිබඳවත් పూర్ව දැනගැනීමක් ඇති කරගත්ත කෙනෙක් බවට පත් වෙලා තියෙන්න ඕනේ. අන්න එහෙම කෙනෙක් වුණොත් එයා දන්නවා මේ ඇතිලා තියෙන මෙහෙම தත්වයක් විය හැකියි. ඒක නිසා මේක නොසලකා හැරලා මේ භාවනාව තුළ ඉදිරියට මම හිත දියුණු කරගෙන යන්න ඕනේ කියලා. එයා තේරුම් ගන්නවා. එතකොට දැන් ඕක නැති වුණොත් මොකද වෙන්නේ? අර තමන්ගේ මනෝ විකාර ඇතුළෙම තමන් රැඳිලා ඉන්නවා. ඒකෙන් හානිය තමන්ට. මෙච්චර නිවන් දකින්න සාසනයක් හම්බෙලා තියෙන කාලෙදී තමන් නිවන පැත්තකින් තියලා මොනවා හරි දෙයක් පස්සේ යනවා කියන්නේ අපරාධ. තමන්ට විතරක් නෙමෙයි. තමන් අනුන්ව පොළඹවන්නේ මොකටද ඊට පස්සේ? ඔහොම නෙමෙයි මෙහෙම කරන්න කියලා අර තමන් ගියපු වැරදි පාර යන්න අනිත් අයවත් පොළඹවනවා. ඒකෙන් තවත් අකුසලයක් කරගන්නේ බුද්ධ ශාසනයටත් හානියක් කරන්නේ. අන්න ඒ නිසා නිවැරදි ගුරු ඇසුරක් ඇසුරේ ඉඳගෙන තමයි අපි මේ භාවනාව කියන දේ කරන්න අවශ්‍ය වන්නේ. භාවනාව කියන කාරණාව හරියට තේරුම් නොගත්තොත් හරි භයානකයි. ඒ නිසාම තමයි කමඨහන වැඩසටහන තුලින් අපි සති ටීවී රූපවාහිනී නාලිකාව තුළ POTV 115 කියන මේ නාලිකාව තුලින් ඔබට සම්බන්ධ වෙලා මේ කමඨහන වැඩසටහන තුළ මේ භාවනාව පිළිබඳව ටිකක් ගැඹුරින් දැනෙන්න කතා කරන්නේ. එහෙම කතා කරනකොට දැන් මගේ ස්වාමීන් වහන්සේ මේ දේශනා කළ කාරණාවත් එක්ක දැනෙච්ච දෙයක් තමයි මට මේ සහ මේ වටපිටාවෙන් මම අහලා තියෙන දෙයක් තමයි සමහරු කියන මේ භාවනා කරනකොට ටිකක් දුර යනකොට මේ පෙරේතයින්ගෙන් භූතයින්ගෙන් බාධා එල්ල වෙනවා. මේ භාවනාව හරියට කරගෙන යන්න බෑ. සමහරුන්ට මේ භාවනා කරනකොට එක එක බලයන් ලැබෙනවා කියලා කියනවා. අර විශ්ව ශක්තිය එකතු වෙනවා කියලා කියනවා. අර අපි කලින් කාරණා කතා කරපු කාරණාම දෙවියොත් එක්ක සම්බන්ධ වෙනවා කියන දේවල්. මේ මේ වගේ දේවල් තියෙනවා. මේක දැන් අර හරි නිවැරදි ගුරු ඇසුර නොලැබීම සහ Taman තනියම කරගෙන යාම තුළ අතරමං වීමක්ද මේ සිද්ධ වෙන්නේ. එහෙම නැත්නම් අතරම භූතය පෙරේතෝ ඇවිල්ලා බාධා කරනවා මගේ සයන්හන්සේව. ගොඩක් වෙලාවට සිද්ධ වෙන දේ තමයි මේ භූතය පෙරේතෝ බාධා කරනවා කියලා Taman හිතාගෙන විවිධ මනෝ විකාරවලට පත් වෙනවා. මට අත්දැකීමෙන් කියන්න පුළුවන් බොහෝ සිද්ධි තියෙනවා. භාවනා කරනකොට මේ සමහර මේ පැවිදි වෙලා වැඩි කාලයක් නැතුව කැලෑවලට ගියපු සමහර සාමින්හන්සේලා කියන්නේ ගුරු ඇසුරක් ඇසුරේ ඉක්මෙන් නැතුව ධර්ම විනයක් ඉගෙන ගන්න නැතුව මහාන වෙලා සතියෙන් දෙකෙන් මාසෙන් කැලේකට ගිහිල්ලා භාවනා කරන්න කියලා. දැන් අපේ සමාජය හිතන්නේ එහෙම ගියාම හරි හොඳයි කියලා. ඒකට ගිහිල්ලා සමහරලාට එළියට එනකොට මේ එයත් එක්ක මේ වටේ ඉන්න අමනුෂ්‍යව කතා කරනවා. මනුස්සය විහිළු කරන අයට ඇවිල්ලා එක එක හඬවල් වලින් එක එක කතා කියනවා. ওই වගේ මට්ටම් වලටපත් වෙච්ච අය අපි කොතෙකුත් දැකලා සුරු කරලා තියෙනවා. එතකොට මේ අමනුෂ්‍යයෙන් බලපෑම් වෙනවා කියන එක මේක හරිම මේ සාවද්‍ය කාරණාවක්. තාම සාවද්‍ය කාරණාවක්. ගොඩක් වෙලාවට තියෙන්නේ එක්ක Tamanගේ නොහැකියාව. එක්ක Taman Tamanගේ විතරකවලට රැවටීම කියන දේ. එක්ක අසම්භව්‍ය සිදුවීම් කීපයක් මේ එකකට ඒ කියන්නේ අසම්භව්‍ය සිද්ධියක් ගොඩනගා ගැනීම. ඒ කියන්නේ දැන් හොලඟක් කමනකොට හයියෙන් අත්තක් කඩාගෙන වැටෙනකොට මම හිතුවොත් එහෙම මෙතන භාවනා කරන මගේ භාවනාව බාධා කරන්න තමයි මේ කවුරු හරි අත්ත කඩලා දැම්මේ කියලා. අර මේකයි ඒකයි සංසන්දනය කරලා අසම්භව්‍ය සිද්ධියක් යා ගොඩනගා ගන්නවා. එතකොට අන්න ඒ වගේ දේවල්. ওই වගේ සිද්ධි තමයි අපිට මේ භාවනාව තුළ දකින්න තියෙන්නේ. ඒ කියන්නේ ගොඩ සමහර අය ඇති කරගන්න දේවල්. එතකොට අපි ගත්තාම දැන් භාවනාවේදී කොයි වෙලාවකවත් එහෙම අමනුෂ්‍ය බලපෑම් ඇති කරනවා කියන එකක් ඔය ආධුනික මට්ටමකදී එහෙම සිද්ධ වෙන්නේ නැහැ. අර සමහර අවස්ථාවලදී සොහොන් වලට ගිහිල්ලා භාවනා කරනකොට ඒ වගේ තැන්වලදී භික්ෂුන් වහන්සේලාට උපදෙස් දෙනකොට මහා වනාන්තරවලට ගිහිල්ලා භාවනා කරනකොට භික්ෂුන් වහන්සේලාට උපදෙස් දෙනකොට ඒ තැන්වලට අධිග්‍රහිත යම් යම් අමනුෂ්‍ය කොටාස ඉන්නවා. එතකොට ඒ අමනුෂ්‍ය කොටාස වල දැන් කර්ණීයමෙත්ත සූත්‍රයට පදනම දන්නවනේ මොකද සැලසෙන්නේ කියලා ඒ දේශනාව කරන්න. එතකොට ඒ වගේ වෙන අවස්ථා නැතුවාම නෙමෙයි. හැබැයි ඔය කියන තරම් ඇවිල්ලා මේ ඒ අමනුෂ්‍යයන්ට කරන්න වෙන වැඩ නැතුවත් නෙමෙයි. සමහරවල් හිතනවා මේ මාරය ඇවිල්ලා බාධා කරනවා කියලා මාරයට වෙන වැඩ නැතුවත් නෙමෙයි මේ එහෙම මේ ඉන්න ඔක්කොටම එහෙම කර කර පස්සෙන් ඇවිල්ලා එහෙම කරදර කර කර ඉන්න. හැබැයි එහෙම හැමතැනම නෑම කියන්න පුළුවන් කමක් නෑ මොකද විරලව බොහොම කලාතුරකින් ඒ ස්ථානයන්ගේ අධිග්‍රහිත යම් යම් අමනුෂ්‍ය කොටස ඒකට අකමැතිව හිටියොත් ඒකට බාධා කරන අවස්ථා තියෙනවා. හැබැයි ගොඩක් වෙලාවට අර ඒ අයත් එක්ක සාකච්ඡා කරනවා කියන දෙයට එන මට්ටම ගොඩක් වෙලාවට මනස වැරදි විදිහට තබා තමන් විසින් ඇති කරගත්ත වැරදි මනෝභාවයක ප්‍රතිඵලයක් තමයි ඒ අයත් එක්ක මේ සාකච්ඡා කරනවා කියන එකෙන් සිද්ධ කරන්නේ. දැන් එයාත් එක්ක සාකච්ඡා කරනවා නම් ඒකට ඊටාම හිතේ ගොඩක් දියුණු මට්ටමක් Taman ඇති කරගෙන තියාගන්න ඕනේ මට්ටමක්. ඒ කියන්නේ දැන් ඒකට Taman චතුත්ථ ධානය උපදවලා. හරි. ඊට පස්සේ ඒ හිත බොහොම අනංගනේ හිත කෙලෙස් සංගන නැතුව පරිසුද්ධේ මුදු භූතේ හිතේ කම් කම්මඥාන ජප්පත්තේ කියන තැන් ඔය ලක්ෂණ වලට Tamanගේ හිතපත් කරගෙන ඊට පස්සේ මේ දිබ්බසෝතය උපදවා ගන්න තැනට තමන්ගේ ඒ දිබ්බසෝත ඥානය උපදව ගන්න තැනට තමන්ගේ හිත වෙනම වඩලා එතනින් ඇති කරගත්ත නෝනකින් එයාට පුළුවන්කම තියනවා ළඟ දුර සියුම් රළු මේ ශබ්ද ශ්‍රවණය කිරීමේ හැකියාව ඒ කෙනාට තියෙනවා. එතකොට එයාට මෙතන තියෙන අමනුෂ්‍ය සද්දේ විතරක් නෙමෙයි එහෙනම් මේ වෙලාවේ තව කොහරි ඈත තියෙන මේ මිනිස්සු කතා කරන දේ ගැනත් එයාට කියන්න පුළුවන්කම එයාට මේ දිබ්බසෝත ඥානය තුල තියෙනවා. දැන් මේක එහෙම දෙයක් නෙමෙයිනේ. මේක ඇවිල්ලා අමනුෂ්‍යයා කතා කරන දේ විතරයි. දැන් උඩ මේ අපි ගත්තොත් එහෙම ඈත තැනක කතා කරන අර ඈත කුටියක ආමුදුරු දෙනමක් කරන සාකච්ඡාව එයාට අහගෙන ඉන්න පුළුවන් කමක් නැහැ. හැබැයි මෙතන අමනුෂ්‍යයා කියන දේ එයා කියනවා. අන්න ඒකෙන් දැනගන්න ඕනේ මේ කියන්නේ සම්පූර්ණම විකෘති තත්ත්වයක් මේ භවනාවේ විකෘති වුණ මනසක් තියෙන්නේ. ඒ වගේම ඒ වගේ තත්ත්වයක් තියනවා නම් අඩුම තරමේ යන්න චතුත්ථ ධානයේ සමාපත්තියට සමවදින්න පුළුවන් වෙන්නත් බෑනේ. එතකොට මේ චතුත්ථ ධාන සමාපත්තියට සංවැදුනහම ආශ්වාස ප්‍රශ්වාසත් නිරුද්ධ වෙනවා. එතකොට දැන් කවුරු හරි හිතනවා නම් දැන් හතරවෙනි ධානයට ගිහිල්ලා ඉන්නේ කියලා මම කියන්නේ සමාපත්තියට සම්වදින්න එහෙනම්. එතකොට ආශ්වාස ප්‍රශ්වාස නිරුද්ධ කරලා මේ ඒ පැය ගණන් පුළුවන් නම් ඒ තුළ වැඩ ඉන්න. එතකොට කාටත් පිළිගන්න පුළුවන් බොහොම සරල කාරණාවක් බවට ඒකපත් වෙනවනේ කියලා. එතකොට ඒ ඒ මට්ටමට නොයා කෙනෙක් හිතනවා නම් මේ මේ දේවල් මම ලබාගෙන තියනවා කියලා ඇත්තට මේ භාවනාවෙන් තමන් තමන්ගේ හිත විකෘති කරගත්ත මට්ටම. ඒ දේ සිද්ධ නොවිය යුතු දෙයක් හැටියට තමයි මම දකින්නේ. අය අනුගමනය කරන්නත් එපා. ඒ වගේම එහෙම කියනවා නම් ඒක බොහොම මුලාවක් ඇත්තේ. බොහොම වටින ගැඹුරු සහ පළල්ලු කාරණාවන් රසක් අපිට මේ පැයක වගේ පුංචි කාලයක් ඇතුළත අද කමඨහන වැඩසටහන තුළින් කතා බහ කරන්න පුළුවන් වුණා භාවනාව පිළිබඳව. සති TV නාලිකාව තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ ඔබට තිබෙන භාවනාමය ගැටලු විසඳන්න තමයි කමඨහන වැඩසටහන තුළින්. ඒ වෙනුවෙන් අපි ඔබ වෙනුවෙන් ඔබේ තිබෙන ප්‍රශ්න අපට යොමු කරන්න දුරකථන අංකයක් වෙන් කර තිබෙනවා. ඒ තමයි 076 2 14 14 14 මේ තිරයේ දිස්වෙන දුරකථන අංකයටත් එවැගේම ඊමේල් ලිපිණයටත් ඔබට පුළුවන්කම තිබෙනවා භාවනාව සම්බන්ධව ඔබට තිබෙන ගැටලු කමටහන වැඩසටහනට අපට එවන්න. එතුලින් අපි ඉදිරියේදී සූදානම් එම ප්‍රශ්න ගෞරවනීය ස්වාමින් වහන්සේ වෙත යොමු කරමින් ඔබට පිළිතුරු ලබා දෙන්නට සහ ඔබේ ප්‍රශ්න විසඳන්නට. ඒ සමගින් අද දවසේදී කමටහන වැඩසටහන ඔබට මෙලෙස සමීප කිරීමේදී අපිට බොහොම ගෞරවනීය පින්වත් දායකත්වයක් ලබා දුන්නා. ඒ දුවිය වෙනුවෙන් පුණ්‍ය ආනුමෝදනාව සිදු කිරීම සඳහා මගේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට ආරාධනා කර සිටිනවා. අද කමඨහන වැඩසටහන වෙනුවෙන් දායකත්වයේ ගැන කටයුතු කරන ගුණසේකර සමූහ ව්‍යාපාරයේ මුදිත විජේසිංහ මහත්මයා ඒ වගේම රොෂානි විජේසිංහ මහත්මිය සහ ශිමාලි සහ මිනෝලි විජේසිංහ දියණියන් දෙපළටත් පුණ්‍ය අනුමෝදනා කරනවා. ඒ වගේම සියලු කාර්ය මණ්ඩලයේ සියලුම පින්වත් පිරිසටත් පුණ්‍ය අනුමෝදනා කරනවා. ඒ පින්වත් පිරිස බලාපොරොත්තු වෙනවා මිය පරලෝකීය ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා කරන්නට. විශේෂයෙන්ම අපවත් වී වදාළ අවසරයි නාවිනේ ආරිය ධම්ම මහානායක මාහිම්පාණන් වහන්සේට ඒ වගේම සිරිපා අඩවියේ භාවනානුයෝගීව වැඩ කරමින් වැඩ සිට අපවත් වී වදාළ තුඩාවේ පේමාලෝක ස්වාමීන් වහන්සේට පුණ්‍යානුමෝදනා කරන්නටත් ඒ වගේම නිමලව ආරණ්‍ය සේනාසනයේ සේනාසනාධිපතිව වැඩ වාසය කරමින් සිටේ අපවත් වී වදාළ පූජ්‍යවසරයි වැලිමඩ ධම්මදස්සී නායක මහින්පාණන් වහන්සේටත් පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඒ දායකත්වයේ ගැන කටයුතු කරන පින්වත් සියලු දෙනා නමිනුත් සියලු කාර්ය මණ්ඩලයේ සියලු දෙනා නමිනුත් ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම සිළු දෙනා නමිනුත් මේ පරිලෝක ගිහිල්ලා යම් ඥාතිවරයෙක් පින් බලාපොරොත්තු වෙනවා නම් ඒ සෑම සිළු ඥාති වර්ගයාටම මේ පින තමන් කළ පිනක් මෙන් සතුටින් සාධනාදයෙන් අනුමෝදන් වන්නට ලැබේවා. ඒ ඥාතීන්ට අමා මහ නිවනින් සැනසෙන්නටම මේ කුසලය හේතුපනිශ්‍රයම වේවා කියලා සාදු කියලා හැම දිනාටම පුණ්‍ය අනුමෝදනා සිද්ධ කරන්න. ඒ වගේම දායකත්වයේ ගැන කටයුතු කරන ගුණසේකර සමූහ ව්‍යාපාරයේ සභාපති ඒ මුදිත විජේසිංහ මහත්මයාට ඒ වගේම රොෂාන විජේසිංහ මෑණියන් ඇතුළු දියණියන් දෙපළ ඇතුළු පවුලේ සෑම සිළු දෙනාටත් මේ උතුම් කුසලය නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවන සම්පන්නිය සලසාගෙන කායික මානසික සැනසෙල්ල උදා කරගෙන අමා මහ නිවනින් සැනසීම පිණිස හැම දිනාටම මේ සියලු කුසල් හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වන්න. හැම දිනාටම තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේගේ වැඩමවීම නිසාම අද කමඨහන වැඩසටහන මෙලෙස බොහොම සුවිශේෂී වැඩසටහනක් ලෙස සති TV රූපවාහිනිය තුලින් ඔබට සමීප කරන්නට අපට හැකියාව ලැබෙනවා. එහෙමනම් අද වැඩසටහන වෙනුවෙන් වැඩමවා පදාල නම කියන්නට අවසරයි පූජ්‍ය කොත්මලේ කුමාර කශ්‍යප මගේ ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට ගෞරව නමස්කාර පූරක පාදාභිවන්දනීය නුතු ස්තුතිය පුද කරන අතරතුර ඔබ වහන්සේ සිදු කරන්නා වූ මේ උතුම් වූ සාසනික මෙහෙවර চিරාත් කාලයක් සිදු කරන්නට උතුම් වූ විජයශ්‍රී ජයශ්‍රී මහා හාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා කියන ප්‍රාර්ථනාවත් එකතු කරමින් අද දවසේදී සති ටීවී නාලිකාව තුළින් ඔබට රැගෙන ආ මේ සුවිශේෂී වැඩසටහන කමටහන තුළින් සමුගන්නටයි සූදානම් වන්නේ ඔබ සැමට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමි.